යුඑස් මහත්මයා දරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ මේ අද දේශනාවට සම්බන්ධ ප්‍රශ්නයක් මං පුරුදු වෙලා ඉන්නවා අපි කේන්ති ගැනීම කියලා හිතමුකෝ මේ කෙලෙසේ කේන්ති ගැනීම අවුරුදු 5කට ඉස්සෙල්ලා මොන මට්ටමේද තිබුණේ අවුරුදු 10කට ඉස්සෙල්ලා මොන මට්ටමේද අපිට යම් යම් සිද්ධිත් එක්ක මේවා මතකනේ ජීවිතේ. ආ ආ. ඔන්න අද අපි ලකුණු දෙනවා. ආ අද දැන් මං ඉන්න තැන හොඳයි සෑහෙන කියලා. ආ ආ. එතකොට දැන් මෙතනින් ඔබට මෙතනින් ඉස්සරහට දැන් ඔන්න මම ලකුණු දුන්නා. හරි. අද දැන් ඔයා ඉන්න මට්ටම හොඳයි. ආ. එතනින් ඔබට මේක ගෙනියන්නේ කෙසේද? එතනින් ඔබට කියලා කිව්වේ ඒ කියන්නේ දැන් උදාහරණයකට දැන් දැන් ඒ ඒ මට්ටම දැන් මේ අද මම හොඳයි කියන මට්ටම නොවේනේ ස්වාමීන් වහන්සේ ප්‍රශස්ත මට්ටම වෙනම ඇත්තේ ආ ආ එකට කවදා හරි කෙලස් ප්‍රහීන කරා වෙන මට්ටමනේ ප්‍රසස්ත මට්ටම. ඒක මට අද වැටහෙන්නේ නෑනේ. ආ. හැබැයි මට මූණ දෙන්න වෙන සිද්ධියවත් එක්ක බලනකොට එදාට වඩා මට හරි ලකුණු දීලා මගේ හිතත් සන්තෝෂයි බොහොම හොඳයි. හරි සෑහෙන හොඳයි දැන් ඉන්න පිළිවෙල. ආ. එහෙම තියෙනවා. හැබැයි මම මට මෙතනින් නතර වෙන්නත් බෑනේ. දැන් බුදුරජාණන් වහන්සේ ඒ සම්බන්ධව දේශනා කරන්නේ ජිතංච රක්කේ අනිවේසනෝසියා. ඒ කියන්නේ තමන් යම්කෙසේ යහපතක් සිද්ධ කරගත්තොත් යමක් තමන් දිනාගත්තොත් ඒ දිනාගත්තට පස්සේ දිනාගත්තු දේ උපාදාන කරගෙන ඒක අල්ලගෙන ඒක ග්‍රහණය කරගෙන ඒක ආභරණයක් කරගෙන එතන නවතින්න එපා ඒක රැකගෙන ඉන් ඔබට යන්නට ක්‍රියාත්මක එතකොට දැන් Taman දැනට යම්කසේ ඉස්සරලාට ඉස්සරට සාපේක්ෂව වසරකට හෝ දෙකකට හෝ මාසයකට හෝ කොච්චර කාලයකට හරි Taman සංසන්දනය කරන්න ගන්න කාල පරිච්ඡේදය තුල ඒ එදාට සාපේක්ෂව අද හොඳයි කියලා පේනවනම් ඒකෙන් තෘප්තිමත් වෙන්න ඕනේ. ඒක සතුටු වෙන්න ඕනේ. ඒකෙන් තමන් තව උද්‍යෝගයක් ඇති කරගන්නවා. මට පුළුවන් මේක කරන්න. මට පුළුවන් මේක සර්ව සම්පූර්ණයෙන් දැන් මෙච්චර දුරකට මම මේක අඩු කරගත්තා නම් ඊටු ටිකක් මට අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ සතුට, ඒ ආත්ම විශ්වාසය ඇති කරගෙන ඊට පස්සේ උත්සාහ කරන්න ඕනේ තව දුරටත් නැහි තියෙන ඒ දුර්වල පැති ටික මොනවද? එතකොට තවම මට අඩු කරගන්න බැරි වෙච්ච කොටස මොකක්ද? එතකොට තවම මගේ මනසේ ඒ දුර්වලකම මතුවෙන්නේ කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද මොන මොන පැතිවලින්ද කියලා ඊටු ටික ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න බලලා එතනින් එහාට වෙනස් කරගන්නට අවශ්‍ය ප්‍රතිපදාව වඩා තීව්‍ර විදිහට ඉන් ඔබට පුරුදු පුහුණු කරන්න. එතකොට අර ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට අර යම් හොදක් පෙනෙන ඒක අවශ්‍යයි අපට. එහෙම පෙනුනොත් තමයි අපි සතුටු වෙන්නේ. අපි උද්‍යෝගිමත් වෙන්නේ. අපට අපි ගැන ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම සල්ලේක සූත්‍රයේදී දේශනා කරනෝ මුලින්ම මුලින්ම සල්ලේක පරයයි. ඊළඟට චිත්තුප්පාද පරයයි. ඊළඟට පරික්කමන පරයය ඊළඟට උපරිභාව පරයය ඊළඟට පරිනිබ්බාන පරයය එතකොට සල්ලේක පරයය කියලා කියන්නේ මුලින්ම තමන්ගේ දුර්වලකම සනිටුහන් කරගන්න ඕනේ. මෙන්න මේ දුර්වලකම මගේ ළඟ තියෙනවා. ඒක තමයි පළවෙනි පියවර. ඊළඟට දෙවෙනි පියවර තමයි චිත්තුප්පාද පරයය. ඒ කියන්නේ මේ දුබලකමින් මම කෙසේ හෝ නැගී සිටිනවා කියන දැඩි චිත්ත අදිෂ්ඨානයට තමන් අවංකව එන්නට. ඊළඟට තුන්වෙනි පියවර තමයි තුන්වෙනි පියවර තමයි ව්‍යතික්‍රමන පරයය. ව්‍යතික්‍රමන කියලා කියන්නේ ව්‍යතික්‍රමන කියලා කියන්නේ මේ වරදින් නැගී සිටින්නට මා කුමක් කළ යුතුද? ඒ ඒ කරන්නට ඕන වැඩපිළිවෙල මොකක්ද කියලා හරියට හඳුනාගෙන ඒක අනුගමනය කරන්නට පටන් ගන්නට ඕන. ඊළඟට උපරිභව පරයය කියලා කියන්නේ එහෙම කරගෙන යනකොට ඒක ව්‍යතික්‍රම නෙවෙයි පරිඋත්ථාන. එතකොට මේ අර විදිහට ක්‍රියාත්මක කරගෙන යනකොට අපිට දැනෙන්නට ගන්නවා Taman තුල කොච්චර වර්ධනයක් අනුක්‍රමයෙන් ඇති වෙනවද කියලා. එතකොට අන්නේ වර්ධනය ඇති වෙනවා කියලා හරියට දැනෙනවා නම් තමයි Taman මේ වරදින් නිදීම සඳහා අනුගමනය කරලා තියෙන වැඩපිළිවෙල සාර්ථකයි කියන විශ්වාසය ඒ තෘප්තිය තමන් තුළ ඇති වෙන්නේ. ඒකත් එක්ක තමයි අපිට උද්‍යෝගය, සතුට, ආත්ම විශ්වාසය ඇතුව මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට පේන්නේ නැත්නම් මෙතෙක් කටයුතු කිරීම තුළ සාර්ථකත්වයක් පේන්නේ නැත්නම්, දියුණුවක් පේන්නේ නැත්නම්, અભිවෘද්ධියක් පේන්නේ නැත්නම් අපේ වැඩපිළිවෙල කොතනක හරි අඩුපාඩුවක් තියෙනවා. එක්කෝ න්‍යාය හඳුනා ගැනීමේ දුර්වලකමක් තියෙනවා නැත්නම් ඒක ප්‍රායෝගිකව පුහුණු කිරීමේ දුර්වලකමක් තියෙනවා. ඒතර න්‍යායත් අපි નિවරදිව හඳුනා ගන්නම් ප්‍රායෝගික පුහුණුවත් નિවරදි නම් අපිට පැහැදිලිව ඔබතුමා කිව්වා වගේ යම්කිසි දියුණු තත්වයක් අපිට පේනෙන්නේ. එන් අන්නේ අවස්ථාව තමයි උපරිභව පරයය කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඊට පස්සේ උපරිභව පරයය තුල නැවත නැවත අපි සක්‍රිය වෙනකොට තමයි පරිනිබ්බාන පරය. ඒ කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් ਸਰව සම්පූර්ණයෙන්ම මූලයක් සහිතව උදුරා දමන්නට අපට පුළුවන්කම ලැබෙනවා. ඉතින් එතනට යනකම් ඔය තියෙන දේ දකිමින් ඒ ගැන සතුටු වෙමින් උද්‍යෝගිමත් වෙමින් විශ්වාසයෙන් යුක්තව ඒ වැඩපිළිවෙල වඩා සූක්ෂම කරමින් නැවත නැවත පුරුදු පුහුණු කිරීම අවශ්‍යයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ආ.